ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබනවා. නීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල විස්තරණ වදන් සුවේදී යෝගාචර සිද්දක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.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 අක්කරබ්බෝ සේවසු අනනුගිස්සෝ නච්ච කුද්දං සමාචරිය කිංචි හේන විඤ්ඤෝ පරේ උපවදීයං යෝගාචරණ රංගරත්න අවසයි ඒ පාසනාසු සම්බන්ධ කරගෙන රාජපතිලා මුචි කතා පවත්වාගෙන ධර්මදේශනා මාලාවේ අද ඒක දවසක් අද තුන්වෙනි දවසේ කරගෙන එන්න සමීප කණින් සති දෙකක් පසු කරගෙන අපි විදකම මේ දේශනා මාලාවට මාතෘකාව වශයෙන් පටාගත්තේ කර්මීය කර්මීය මත කුසලයේ කියන ආදයේ පටන් ගන්නනේ භාවිතයේ අරණීය මෙත්ත සූත්‍රය වශයෙන් හඳුන්වන සූත්‍රය. මේක සුත්‍රෙන් කායේ සුත්‍රිපාද සංග්‍රහයේ බව කවි මීට කලිනුත් මතක් කරගත්තා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ වාගේ පූර්ණ කාමී නැත්නම් තමන්ගේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වශයෙන් ජීවන පරමාර්ථ කරගත්ත විදිහට කිපියුතු ගුණාංග 14ක් ඉදිරිපත් කිරීම තමයි මේ සූත්‍රයේ මුඛ්‍ය කාරණා. මුලින් සඳහන් කරලා දේවල් කියලා. මුලින්ම සඳහන් කරන්නේ දෙවැනි යෝගාවචරයේ විසින් ගත යුතු අරුණාව. මේ ඉදිරිපත් කරන ස්වරූපය ගැන අපි මතක් කරගත්තා. යම් විදිහකට අත්ත කුසලය තමන්ගේ වැඩේ තමන්ගේ මුඛ්‍ය සාක්ෂාත් කරගත්තු විසින් අත්දැකීම් කරුණා හතරක් සාක්ෂාත් කිරීම අපේක්ෂා කරන්නක විසින් පිළිගැදී එක දන්දාර කරනවා. රහතන් වහන්සේ නමක් වෙච්චාම රහතන් වහන්සේ ඉබේම ලැබෙන කරුණ දාහ කරනවා. ඒක රාගුණ පංචේකුල ගුණ සංඥා සංයුත ගුණ 14ක් විතර සඳහන්. ඒ 14 යම් කිසි කෙනෙක් හොඳට අහලා ඒ වගේම Tamanට තේරෙන කාර්යක්‍රමයට දෙවිල්ලට හිතට සැලකෙන තාට හොඳට ඒකත් මේකත් දාලා පරීක්ෂා කරලා හොඳට හිතින් ඉස්පත් කරගෙන ක්‍රියාවට නම් වෙනවා නම් ඕක කෙටියෙන් තරම් අද ඉන්න තැන ඉඳ එච්චර කෙලෙස් කරගන්න තමයි අර ආනන් වහන්සේලා වැඩ ඉන්න තමන්ගේ අර්ථ කුසලයේ කිරීම කියන මුඛ්‍ය සම්පාදනය කරන්නේ මේ කරුණාවට එලගස්සන්න පුළුවන් කියන එකයි මේ කුච්ච රඟතනාගේ මේ කරන්නේ. කරණීයන් අර්ථ කුසලයේ. අර්ථ කුසලයේ කරන්නට විශේෂයි. යන්තං සංතං පදං අභිගමෙච්ච යම්ගේ කාන්ත පදයක් යන නිවන අභිගමනය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් අත්ත්ව කුසලයේ සඳහා සත්‍ය විදිහට කියන දයින් තමයි ඊට පස්සේ අපි අනුමාතු වලට පාඩම් කරන්නේ අපි කියවලා විශේෂයෙන් වෙලා ගත්ත මේ සත්‍යෝ කියන පදයේ සමත පැත්තෙන් ගත හැකි මෛත්‍රී භාවනාවේ හිත පිරිච්ච තත්යකට සම්පත්තිකල තත්යකට පත් කරගන්න පුළුවන් ඒ වගේම මේ සත්‍ය ගුණය කියන ඇති සංඥාව කියන මේ උරකල් වචනේ සත්‍ය සංවාදනය කිරීමෙනුත් සත්‍ය හේතුල භාවයේ පත්කිරීමෙනුත් නඩ ගන්න පුළුවන්. ඉතින් අද මේ තුන්වෙනි දවසේ අද වශයෙන් මතක් කරගත්ත අපි ජීවකාර අවධානයේ මේ සම්මත භාවනාවේ වශයෙන් මෛත්‍රිය වැඩි වෙන සම්බන්ධව කාට කාටත් යම් දැනීමක් කියන දැනීම සම්පූර්ණ කර ගැනීමක් පිළිබඳ කරුණු ටිකක් ඉදිරිපත් කරගන්න තියෙනවා. ඒ සූත්‍රයේ කර්මීය මෙත්ත සූත්‍රයේ තමයි කියන්නේ. මේක ඇල්ලුවේ කර්මීය අත්කුසලයේ කියන වචනේ. ඉතින් මේ අත්කුසලයේ සඳහන් මෛත්‍රිය සැකකින් දවන්නයි සමතයක් අවශ්‍යයි. මේ සම්පදේ සඳහා ගන්නා වූ මෛත්‍රියේ විශේෂ දැනගත යුතු එක භාවනාවට කලින් මූල ධර්මයේ වශයෙන් චින්තාමය වශයෙන් දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒක කියන ප්‍රේමංගයේ දැක්කනම් සාමාන්‍යත සිද්ධාන්ත සුළු. නිසා විදර්ශනා කරන යෝගාවතරයේදී ඒක ප්‍රමාණි දැනගෙන පාවිච්චි කරන්න ඒ මොන මේ මෛත්‍රී ගැත්තට ඇදී යාම නිසා සමහර විටක ඒ තමන්ගේ ප්‍රධාන විපස්සනා අරමුණ විපස්සනා පරමාර්ථය බාධා වෙන්න ඉඩදී. එතන විපස්සනා භාවනා මධ්‍යස්ථානවල මෛත්‍රී පිළිබඳ කිසි හැඳින්වීමක් නැහැ. හැඳින්වීමක් කළ විපස්සනා පිළිබඳ බඳ කාර්යයක් කරනකොට පස්සේ මෛත්‍රිය වශයෙන් ප්‍රධාන වශයෙන් ධර්මයි භාවනා කිරීම කරන්නේ. නමුත් අපි මේ නිස්සන්නමනේ මේ යෝගාවචරයේ ගණිතය ඇදියට එක්කෝ සමතෙන් පොලිපස්සනාවෙන් කියන විදිහට ඉදිරියට යන නිසා ඕන විපස්සනා භාවනා මධ්‍යස්ථානික කියන මේ භාගය ඒ තහංචි අපි පනව ගන්න ඕනේ. අපිට පුළුවන් මේයි දේපත් කරගෙන එකෙන් ලබා ගන්න පුළුවන් ආනිසංස ගුණ සමන්ත පිළිදලා. ඉදිරියටම කරගනිමින් සමන් යන භාරය අඩු කරගන්නයිද නැත්නම් අඩු පාරක් වලට කරගන්නවා. ඒ නිසා මේ මෛත්‍රිය ස්වરૂපයේ තේරුම් ගන්නකොට සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් ඒක හොඳට වැටෙයි මොන්නම ආගමික ඇඟීමක් හෝ එහෙනම් ආගමික ඇඟීමක් කියන මොනම ස්ථානයකට මේ මෛත්‍රියේ ස්වરૂපයක් පවතී. ඒකයිද අත්‍යන්ත බෞද්ධවරු දෙවියෝ ලක්ෂණ තමයි. සෑම ආගමකම යම් විදියක බැඳීමක් යම් විදියක සාමූහික වගකීම යම් විදියක පොදු අභිවෘද්ධියට තමන්ගේ රුචියක්කම් බාලාදීමක් ඉදි වෙනවනේ ඒකට හේතු වෙන්නේ මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රිය ඒකාන්තයෙන්ම බෞද්ධ වල පිළිවෙලක් අත්‍යන්ත විපස්සනා වල පිළිවෙලක් කියන්න බෑ. නමුත් ඒකෙන් යනකොට අනිවාර්යයෙන්ම තියෙන ඉන්න හොඳ ලකුණු. ඒවගේ තමයි යම් කිසි සමිතියක් සමාගම සමාජයක් එක දිගට වැඩ කරගෙන යනවා නම් බොහෝක අනිවාර්යයෙන්ම ඉලක්කනේ මෛත්‍රිය වක්‍රව දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන බව නොදැන හෝ වක්‍රව කියලා හිතාගෙන ලාමාදීකෝ නමුත් ඒ අමිතිය මෙහෙවරම ප්‍රධානත්ව මේ මෛත්‍රිය මුල් ධර්මයක් වශයෙන් පිළිඅරගෙන ඒකේ ප්‍රතිපatti තමන්ගේ ජීවිතේ ඒ සමිති සමාගමේ ප්‍රතිපත්තියට අතුල් කරන මේ වැඩේ කරන්නේ. ඒක තමයි මෛත්‍රිය කියන්න පුළුවන්. සාධුනෝග නැයම කියන. ඕනේ ඉහිලා ඉහිලා ඇල්ලගෙන යන කියන්නේ පුරු ගන්න පුරුදු කරන්නේ එකතු කරන්නේ ගන්න පුළුවන් ලෝකෝත්තර වන්තමි නැත්නම් ලෝක ඕනම කෙනෙකුට ජගත් වෙන්න වෙන ගැලියක් මේයි කියලට. ඒ නිසා පෞලක සමිතියක් සමාදාන. ඒක ගාමකට, අනිතියට, රාජයට, දඬේ පාන පක්ෂයට, යාතියට මොනම දෙයකට මේයි කියලට. ආගමක කැටි දෙන විදිහ කියනවා. උදාහරණේ අවදාක කුංචිකල සැලකන්නේ ලෝම ලොකු තනක් දීලා තියෙනවා එනිසා යම් අවස්ථාවක විපස්සනාවකට හෝ එනනම් අරියත් මාර්ගයේ දක්වා යන ප්‍රධාන භාවනාවකට බහින්න කලින් අපේ සංස්කාරන බෝල කරනවා තමයි චතුරාර්යකා භාවනා කියන මේ ආරක්ෂක භාවනා හතරක් උදෙසා බුද්ධානුසති මෙත්තාච මරණ මරණ අසුභස්සති බුද්ධානුසති භාවනා මෛත්‍රී භාවනා මරණ වාසු මරණ භාවනා අසුභ භාවනා කියන මෙන්න මේ හතරෙන් ශ්‍රී ලංකාව උදාමේ උදාලම ප්‍රධාන වශයෙන් දේවාල බුද්ධාගම ලංකාව තායිලන්තේ භූමියේ සියලු රටවල් කිසිම ප්‍රමාණයක් වලට එන්නේ නැහැ. ඒ හතර ඔය පිළිවෙලෙම කරන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් එවැනි සම්ප්‍රදාන කුල පදනමක් සංස්කෘතික පදනමක් නැති පරිසරයකට ගිහින් බුද්ධානුස්සති භාවනාව අලි කරන්න හැදුවත් අලි වෙන්නේ. සාමාන්‍ය ජලය කරන්නේ මොකද ඒක පුද්ගලයේ ගුණයක් තියෙන පුද්ගල වන්දනයේදී අපි කෙනෙක් නම්වා ගන්නවාට ඒක ලේසියි. ඊගාට මරණානුසති භාවනාට ගියාම ඒගොල්ලන්ට දෙන්නේ මේ අනවශ්‍ය දුක්ඛෝ කියනවා කියන්නේ. අසුභයක් මුලට ගැනීම. අසුභ භාවනාවට ඒකයි. ඒ බොහොම අලෙවි කරන්න අමාරු අදහස්. හොඳයි හොඳ ආගම ගැනීමක් තියෙන අද්දුර ප්‍රතිකල්පියදී නමුත් ආධුනිකයාට අලෙවි කරන්න අමාරුයි. නමුත් මේ මෛත්‍රී භාවනාව ඕන සංස්කෘතික ගණනම කියන මොනම කෙනාටවත් ගන්න පුළුවන් මොකද ඒක ඇති කරන්නේ දුක්කාර ලක්ෂණ. අනුන්ට හිතේ ඇලවීම. දාලි ගැනීම කියන ඕන දරක මේ මෛත්‍රී භාවනාව කියලා දෙන්න පුළුවන්. ඒකවල ඒ තමයි බුද්ධ ආගම පිළිබඳව මේ ධර්ම ප්‍රචාරක ධර්ම දූත වැඩකට යනවා වෙන්න පුළුවන්. එහෙනම් තමයි නේ සමාජික සමාජ සුබීතිය සඳහා වෙන්න පුළුවන් දීර්ඝපාලනය වෙන්න කොයි කාරණයකට කිය මුළු මෛත්‍රිය කරලා නැත්නම් මෛත්‍රිය පිළිබඳව ජීවත් කරලා පටන් ගන්නකොට ඕන සුබ මංගල ගතියක් එහි තියෙනවා. නිසාමයි මෛත්‍රිය විස්තර කරන්න. මේ දෙයකට යොදා ගන්න පුළුවන්. දිව්‍යන් මනුෂ්‍යයන් බ්‍රහ්මයන් තිරිසන්ගේ ඕනම සම්ප විශේෂයකට අදාළ දෙයක් නිසා දෙයිතට මත පූර්ණ කාල භාවනා කරන එකට මේක අවශ්‍ය කාරණාවක් මේ කියාපු සාමාන්‍ය කාගේ පිටසෝ කැමති තමන්ගේ පිටසෝ කැමති පුද්ගලයෙක් වදිනවා ඊටත් වඩා ඉක්වදින තාලෙත් මේක කියන්න පුළුවන් ඒ කැමද කියනවනම් සාමාන්‍ය භාවනාවට නොබලවිච්ච ආගම තැනගීමක් නැති ඔය සමාජ ජීවිතේ නොවන කස්තව සදාතුරල් යට වෙලා ජීවන ධර්මයේ යට වෙලා ගත කරන ලෝකේ තමයි ප්‍රසිද්ධ. පින්නම් ලෝකේ ප්‍රභාව. මනස ලෝකේ අතිේකන ගෑවිලා තියෙන ඒ ප්‍රභාවය. අන්න එවැනි ආගමික ධාර්මික ඇඟීමක් නැති හැදියාවක් සංස්කෘතියක් කියන එක නෝන්ජල්කමක් කියලා කලකන ලෝකයේ ප්‍රධාන වශයෙන් වශයෙන් බලකින්නේ සංහාව. කියන්නේ 100 100ක් අතට ලෝකේ ඒ විදිහට 95 විතර වයෝ කිසිම ආගමක දැනීමක් ධාර්මික හැඟීමක් සදාචාරයක් ගුණවා සංස්කෘතියක් හටගන්නවා එතකොට ආශාවේ විතර කරන අන්න එළමලෝකේ ප්‍රධාන මූලය තමයි නැත්නම් ප්‍රධානම ක්‍රියාත්මක වෙන බන්ධනයිසිකේ තමයි රාගය යම් කිසි කෙනෙක් ආගමික හැඟීමකට ආවනි සංස්කෘතික හැඟීමකට ආවනි ධාර්මික හැඟීමකට ආවනේ ඊටසොල කලකවානේ මේ මිනිස්යාට අර හේතුයේ කියන රාගය බලපෑම අඩු වෙනවා දේශ බලපෑම වැඩි වෙනවා මේ ඕන ප්‍රවේශයෙන් කලකා බලන්න ඕන අපේ රාගය යම් ප්‍රමාණයකට යටපත් කරන්න පුළුවන් අපිට හේතු දක්වන්න පුළුවන් අපි ඒක කල යුතුයි කියලා තේරුණාට පස්සේ අපි තෝරන විකල්පය තමයි ආගමනුකූප වෙන්නේ. සංස්කෘතික දෙකිනේක. හැදියාවට එන එක. පිළිවෙලකට වැඩ කරනකොට ඒකේ විදිහවල රාගයේ ගොරෝසු කොටස් පිළිසංකාරෙද රාගය අනුව යන ගති අඩුවේ. ඇදිලා ඒ අඩුවෙච්ච ප්‍රදේශයේ වැඩි වෙන්නේ මොකද්ද ද්වේෂය. ඉන්නා සාමාන්‍ය ජීවිතය ගත කරන නැත්නම් අපි කියනවා ලෝභයිසිකේ නැති කරලා අලෝභයිසික ඇති කරන ඡන්දේ කියනවා. නමුත් ඒ ආනන්දයන් කියනවා කාමයේ වෙනවා උපරම් පරිලාවෝ නැත්නම් වෙන ආගමික නිකායක හෝ වැදලා කටයුතු කරන මනුෂ්‍යයාට දානයෙන් එච්චර ගන්න දෙයක් නැහැ මොකද ඒ පුද්ගලයාට ලෝභයෙන් හානි කරනවාලු ඒ මනුෂ්‍යයාට කිසිම දේශයෙන් එන්න කියලා හිංසාව බාධාව අත්කුසලයේ කපන නතන ගතිය නැති කිරීම සඳහා දිනපත් වෙනවා. ඒකෙන් කරන්නේ ද්වේෂ කොටකට ඒක නිසා මුලල සාක්ෂියක් කරගෙන සමාජය බැලුවොත් මෙන්න මේ විදිහට ආගමන රෝග වෙන මිනිස්සුයෝ නැත්නම් සංස්කෘතියක් සම්යන්ත්‍රයක් හැදියාවක් ගැන කතා කරන මිනිස්සුයෝ ධාර්මික වෙන්න හදන මිනිස්සුය තුළ ද්වේෂ නැති වැඩි. ඉති මනුෂ්‍යයාට බාධා වෙන්නේ ඊට පස්සේ රාගයේ වැඩි ද්වේෂය. මේ මෙතනදී යම් කිසි මානසික විකෘතියක් නැත්නම් හැසිරීමේ විකෘතියක් සිද්ධ වෙනවා. ඒක ඒ ආගමනෝක ජීවිතේ ගත කරපු කෙනාටම වැටහෙන්න පුළුවන් වැඩෙන්න. නමුත් ආගමනෝක වෙච්චි නැති තාම අර පරණ කාලේ ඉන්න මිනිස්සේ එහෙම ආගමනෝක වෙන මිනිස්සු දිහා බැලුවොත් භාවනා නොකළ කර සාමාන්‍ය කාම ලෝකයේ ඉන්න මනුස්සයන්ට එන මේ මනුස්සයන්ට දැන් භාවනා කරාට ආගමක වුණාට පිළිවෙලට වැඩ කරාට දැන් කුත්තන ගැටි වැඩි වෙනවා. තරහින ගැටි වැඩි, පොරුසන ගැටි වැඩි. මෙන්න මේ අනුපාඩුව නිසා තමයි දැනගත්තොත් නම් මේක විසුලුවක් කරගන්න පුළුවන්, අවශ්‍ය කරගන්න පුළුවන් මොකද මේ අපිට වෙලා තියෙන්නේ. අපි දැන් සිල් ලකින් නැති අතට ඉන්නන්නේ. දක්ෂිතර කරන්නේ ඒක ඉන්න තමයි යාවේ. නමුත් දැන් අපි ඉන්නේ සීලයක් රැකගෙන මට්ටම කාර්මාංගෝක ධාර්මික සීලවලකට දිනපරියාවක් අද වැඩගෙන නිසා ඒ මනසෝ දෙන්නන් දරිගතිය ඇවිල්ලා තියෙන මොකද අපිට මේකත් කලබාගේ රාග හැඟීම වෙනුවට දැන් අපිට ද්වේෂ හැඟීමක් මොකසුනා දැක්කෝ දැන් පාලලා තියෙනවා. මේ නිසා මේ පුද්ගලයා ඉඳේන කොට දැන් දුක වෙන අර ගොඩ දැන් කාවක තියෙන කාණේට නෙමෙයි. ඒකනේ දුක කියන ද්වේෂය. මේක සංයෝජනයෙන් ඉදිරියට ගන්නවනේ ඒක කියලද මොකද වෙන්නේ. මේක නියත ගතිය අත්‍යකාමී නතර. චෛතන්‍යවල දැන් උසස් මම දැන් මෙහෙමයි අර්ථ කරනවා මේක කරනවා කියලා තරම් පිළිගන්නව ලොකු මේකේ වැටෙන්නේ ඉතිතියි. මුතු සෑම තැනකදී මින් ගන්න පාවිච්චි. ඒ වෙනුම් ගන්න රාගයට අහුවෙන්නේ නැතුණාට ද්වේෂයට තදින් අහුවෙන්නේ. ඒ අහුවෙන නිසා කොහොමකින් මේ ප්‍රබෝධකවට අඳ ගන්නවා දුරදි වේන පටන් අර ගන්නවා අත්තකාමයට බාධා වෙනවා මේක ප්‍රවේශංගේ කාරණා මෙන්න මේ දෝෂය එන්න මේක දැන හෝ නොදැන වෙන මේ දෝෂේ මහාන්දයි අලකනද දේශනා කරේ කවුරුත් අපි ඇවිත් පොදුයේ මෛත්‍රී කරපල්ලා එතකොට අර දේශිතයි කියත් නැත්නම් දේශෙන් ගන්න පුළුවන් අත්තකාමෙන් නරන ගතිය යම් ප්‍රදේශයකට රළු පරිවසන ගැටි අඩු කරගන්න. ඒකවල අර සිල්වර රකින්න මනුෂ්‍යයාගේ සමානයි කියන එක. සතුන් වල හොරකම් කරන මනුෂ්‍යයාගේ සාමාන්‍යයෙන් සත්‍ය සංඥාව ඇති කරගන්න. ඒකේ ප්‍රාප්තියට දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රඥාන්ට හොඳේ ඉල්ලතුන්ට අසාවා භාවරාවා කියලා අනිමිතුට ඉතර අම්බ ගොඩාක් මේ ගැන විස්තර කරන අවස්ථාව සසාවා කියලා කියන්නේ විතරක් වෙනවා. වයින් ජීවත් වෙන මනුෂ්‍යයන්ට පස්තාව කරනවා. භාවනා වාග්ය කියන බය නැති භාවර භාවයට පත්වෙච්ච දෙගොල්ලන්ටම සමාන සුඛයි කියලා. එහෙමනම් වෛද්‍ය මූල ධර්මයක් කියනවා. බුදුහාමුදුරුවෝ කිව්ව නිසා සමාදන්නේ. සමාදන්නේ රකින්න මොකද එහෙම නොවුන අනර්ථෝක් ගැටි මන්ත්‍රේ නිසා ඉබේම තමයි අර තිබුණා වගේම රාගයෙන් අහුවේ කියන බිනුවට නිෂේධ අහුණා. එතන සිංහ වැඩ කරනවා. එතන මෛත්‍රියේ භාවනානුකූලව ගත කරන ආගමානුකූලව ගත කරන සමාජශීලී වැඩ කරන පොදුවේ වැඩ කරන කෙනාට අනිවාර්යයෙන්ම ළඟ තිබිය යුතු උපකරණ කට්ටලේ එක් උපකරණ. මෙසමයි පිළිගන්න අපි ඉවත් අවශ්‍යතාවය වැටුණත් නැත. මොන ධර්මයක් වශයෙන් ඉවත් කරගෙන ඉන්නේක පෞසුකභාවයෙන් ඉන්නත් හොඳයි. අනාරිය ගැටලුව වෙනවට වඩා නොඇති මේ ඉවරක් හොඳයි. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව කරන කෙනාට මෙත්ත සූත්‍ර කියලා ඉතින් මේක සඳහන් කරන්නේ මෛත්‍රී සූත්‍රයෙන් ලැබෙන පරිච්ඡේ අධිකන අරසන. අධිකිත ආරක්ෂාවක් කරනවා කියන්නේ පරිච්ඡේ සූත්‍ර සඳහනා කරනවා කියන ආරක්ෂක සූත්‍ර සඳහන කරනකොට කර්මීය මෙත්ත සූත්‍රේ, නිකාණි දන්ද සූත්‍රේ, මෙත්තාණි දන්ද සූත්‍රේ තුනක් සඳහන් වෙලා තියෙනවා මේ වටපිටට හැමදාම කර්මීය මෙත්ත සූත්‍රේ කරා. ඒකම නිමිත්ත සූත්‍රය කියලා දෙනකොට ඈම කෙනාටම තමකේ මෛත්‍රී කරන්නේ. මේ සමසිත පැවැත්වීමේ අපි ළඟ එන්න පුළුවන් අර කුලක ගති අපි උසස් අපි සිල්ලන්ටයි අනිත්‍යතු දුස්සීලයි අනිත්‍යතු වතුන් මරණානි වගේ අපි ඒතෝක මේක ගති යම් ප්‍රමාණයකට ආගමන රූප වෙන්නේ සම්මතන් කළා. එහෙම දාලා අපි ලෝණයට අත්හත් ගතියකට සත් කරන්න පුළුවන් මුළු මෙලෙන් ගැටි ඇති කරලා මිත්‍රාස්වරූපයක් ඇති කරනවා මෙත්ත කීටි මෙත්තා කියලා කියන මුළු ගැටි මෙලෙන් ගැටි මිත්‍ර ගැටි ඇති කරනවා මේ මිත්‍ර ගැටි ඇති කරන අරවලේ තමන් වගේම ධනවන්තමයේ අත්දැකීම් නෙවෙයි ඔක්කොම දීගාව රස්සාව අනුමා සෝලන් ආදී වලේ ඒ ජාති වේද බෙදීමකට නැතු අනතේ මෛත්‍රී කතුරන් අවශ්‍ය නේද මෛත්‍රී පිළිබඳ මුලින්ම හිත අදා ගැනීමට අවශ්‍ය කරන සංකල්පයක් ඊළඟට මේ සංකල්ප සංද ඒකිට සූත්‍ර ගත්ත සංයුක්ත නිකාය ගල්වත්තනන්ද දේශනා කරලා තියෙනවා සුභවර්මාහම් වික්‍රේ මෙත්තා චේතෝ මුති මද සුදය හොඳට ඇති සංඥාවමයි මෛත්‍රී ඒක විමුක්තිය කියන්නේ මේ සුභය නැතුව අසුභය දැක්කනම් දැක්කත් තනම අවුලයි ඒකදී ආශ්‍රය නැති කරන් අපි ගවේෂණයක් කරගෙන වැඩ කරනවා. මේ දැනුම ටික හොලා දැන් කියන විදිහේ දේ හොඳයි ඒකට ඉන්නේ මේක උනත් කියන තමන් වැඩක් කරගෙන ඉන්න පුළුවන් සියලුම සත්ත්වෝ තමන්ගේ ගතිය අනුව හැටි වෙනවා. ඒකට අපි දීන ගන්න දෙයක්වත් ඒක හදන්න දෙයක්වත් දීන ගන්න දෙයක්වත් නෑ. ඒකට ඒකම අපි ලබුකේ මුල හැරිලා කරන ලබුකේ මුල හැරීම අරට ඉහර කරන දෙයක් නෙවෙයි. ඒක තමයි ගංගලන්නේ. ඇති සංඥාවේ ඒ ලක්ෂ්‍ය නොනදේ කරක් මට පුළුවන් දෙයක්. අන්ති මෙත් අනුගයතා කියන විපස්සනාදි මේක ප්‍රීතියම බලපන්. දුෂාන්ති ඉලක්ක කරනවා සත්‍යයේ නැත්නම් සේවල දෙක. අන්නත්තේ නම මේකේ අයියේ ඔන්න කොටන් කියන නම සංවිධානයට මේකට ඇගෙන මොනවා කරන්න කරලා බේරෙන්න මම මේක ඉඳලා කොහොමද විශාන්ති කරනවා. සාන්ති කරනවා. අනුගයතාවයක් කරනවා. සිංහල ආර්ථිකය ඒ දේවල් හදන අපි දැක්කයි අපි හැදී යුතු විදිහේ පොත් ටිකක් තත්ත්ව කුසලයට හානිය. ඒක නිසා මෛත්‍රියේ ඕම සමවට්ටම් කරන යම් කාලයක ලෞකික නම් විමුක්තියක් ඉදරවන දෙනවා. දැන් ඉන්නේ හොඳම දැන. උනාර හොඳා. කමිනු දුක් පරිගත. මෙච්ච හොඳයි මෙච්ච දේ හොඳයි. ආනේ සංකල්පනා සමාජයේ අත්පොදේ වඩපත්ුනේ සමාජයේ මේ ඉහළදී පිළිගන්න නිසා නෙවෙයි උදාහරණයක් නාකලා මේක ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිසා මෛත්‍රිය පිළිගන්නව අතුවාව දක්වන්නේ කොහොමද? විචේතකාර ලක්ෂණ. අන්ත සත්‍යයට හිතසුව දැලීමේ ලක්ෂණය තියෙන ඕනම තැනක මෛත්‍රිය. ඒකයි. ඒකයි කයකට ඉල්ලන්නේ නැහැ. නමුත් විචේතකාරයි. ලක්ෂණ. අන්ත තුන්ගේ හිතසුව දැලීමේ ලක්ෂණය කර්මසදේ තමන්ට වගේම තමන් තමයි තමන්ට ධාමත්ම කියවන්න බුද්ධය. අනිත් සත්‍යයන් බලුවොත් ඒ සත්‍යයට ලෝකේ ප්‍රියම බුද්ධලයා යයි. ඒකනේ ධාමයේ ඈම කෙනාට ප්‍රමාණයි ඔක්කොම තමන්ට කියයි. අන්නේ ප්‍රිය බුද්ධයන්ට හිතසුව අනේ යැත්තන් මේන සුවය වේවා. සුදය වේවා. සුදය වේවා. ආදි වශයෙන් මේ සත්‍යයන් વિશે හිත උපකාර ලක්ෂණය බලන්න පුළුවන් නම් අපි ඒක මෛත්‍රී කියනවා නැත්නම් මෛත්‍රී ලක්ෂණයට පෙන්වන්නේ හිතෝපකාර ලක්ෂණ. හිතෝක සංහාර රස. ඒ සත්‍යයේ හිත සුර වෙනුද අනු කාරණා එළවා ගැනීම. ඒ පිළිබඳව මොනවාගේ උපකාරයක් තිබෙන්නත් කියන්නේ තමයි ඒ කියන ප්‍රතිය. මෛත්‍රී අදහසේ අපි ඉස්ලාම් ඒ ශක්තිය සූපක් වෙනවා. සයිමන්තෝ විද්‍යාවුලදී මේක මෛත්‍රී ජීවිතය කියනවා මෛත්‍රී මනස්කාරය කියලා කියනවා. මනස්කාරයේ බාධා ගත්තා නම් ඒක අනුසතුන් කෙරෙහි ඉතසෝගතිය ඇතුණා නම් පිටේන වචනයක් පාද කරන ක්‍රියාවක් පාද ඒ හිතසුව ඉති ඇති වෙච්ච මෛත්‍රී මනස්කාරයේ ක්‍රියාවක් වෙනවා. ක්‍රියාවක් වෙන කොහොමද? ඒ සතුන්ට හිතසුව එළවෙනවා. හිතසුව සැලසීමේ ඇතන කතා කරන ක්‍රියාවක් වෙනවා. ඒක Taman දිහාට යම් කෙනෙක් මෛත්‍රියෙන්ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. Tamanගේ හිතවත් හිතසුව පිණිස ඒ පුද්ගලයා කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඉබේම අපි උද්දලා විද්‍යාවට දැනෙන සුළු ගතිය, මෙලෙක් වෙන ගතිය, මිත්‍ර ස්වરૂපය ඇති කරනවා. අපි අසෝවිසුකම් ගන්න නැතුව, ಜಾති ભેදයක් නැතුව, මනුස්ස සත්ත්ව ભેදයක් නැතුව, විද්‍යාව සුලකම් නැතුව සුලක ભેදයක් නැතුව, හැම අවස්ථාවක් ලැබෙච්ච ගමන් ආදව සතෙකුට හිත උපකාරක ලක්ෂණය ක්‍රියාවක් කරලා පෙන්වන හිත උප සංඛාරය. දිනවල ලක්කලා එළඹිලා කටයුතු කරන ඒ සතා මොන භාගයෙන් කතා කළත් කතා කරන භාගව ගන්න තුන මේ මෙලෙකදී මුල්ලලා කියන ඉතින් ඒ චිත්තයෙන් මාකට වෙනවා. ඒ නිසා ඒ කියන කෘත්‍යය බොහෝම ප්‍රිය. ඒක කිච්චලකට කරගන්න. ඒ සංකල්ප කරලා තමයි මේ ඇතුළත පිටත දෙකම තමයි ළඟන වෙලාවට තමයි දෙන වෙලාවට දෙකේදිම ඇති වෙන මේ මෙලෙකදී. මොන විචාරණය වීමත් ඇති. ඒ ඉදිරියට කියලා දෙකලාදී. සම්පත්‍ති කරගතියක් ඇති. සංසුක්ති කරගතියක් ඇති. ආනේ ගතිය ඇති වෙන්නේ මේ මෛත්‍රී ප්‍රත්‍යය. ඒකේ සංකාරකක. ආඝාත ප්‍රතිවිනය පච්චපතන්. මේක ඇති කර දෙන වැඩ වෙන කාරණාව තමයි බද්ධ වේදේ අපාය. ඒ බද්දරය කියනවා කර්ම කාරණා කොච්චර දුර කියන ඔන්න ඔය බද්දරය සඳහා කියන කාරණාවල තමයි කෙටියෙන් කියන්න පුළුවන් ලෞකික විශේෂය කියන්නේ. ලෞකික දැනීම තේරව බදනම් වෙලා තියෙන බද්දරය. බද්දරය නැත්නම් අපිට මොනම දැනුමක් අත්වෙන්නේ. ඉගෙන ගන්න බද්දරය නැතුව අපි ඒක ආශ්‍රේ ඉතුරු ගන්න ආරේ ක්‍රියාත්මක කරනවා. ආවේනික ස්වභාවයෙන් මගේ වචනේ වේවා මගේ ක්‍රියා වේවා කියලා කටයුතු කරනවා නම් අපිට මේ විශ්වගත වෙච්ච ධර්මයක් අපි පද්ධතියට ගන්න. ප්‍රත්‍යක්ෂණ යති සුන්නත් දුරියයි. සංගණීම තමන්ගේ රැකේ යන ගති වාෂ්පීකරණය වෙලා විනාශ වෙලා ප්‍රභු කියන දනාම එක නැහැ. ඇවිලේ වාගේ. එකම වාගේ දරුවෝ වාගේ ඒක ආවට පස්සේ ඒක සුළු පුදුමාකාර දැනුමක් පුදුමාකාර පරිදේම කළන ගතියක් පුදුමාකාර හිතන උපේකන ගතියක් එන්න පටන් ගන්නවා ඒ නිසා මේ ආදාතය මන්දරයි කියලා කියනවා බැඳගෙන කයක ඒක පරම්පරාවෙන් පරම්පරාවට සංඛාරේ සංඛාර කියන්නේ ආදාත අන්න ඒක ආදාත ප්‍රතිවිනි ඒ දුරු වීමේ ලක්ෂණය තමයි වැටහෙනවා දුන්නතෝ බණ්ඩායර බුද්ධලේකට නැත්නම් අපි අන්න දායකරන ලෝකා මෙහිමයි රට උඩක් වෙනවා දකින්න එපා. මේව කරපල්ලා කියලා. අපිට යම් කිසි කෙනෙක් නම් කළා දුන්නට පස්සේ ඒ පුද්ගලයා විශ්ව හෝ අපිට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට නොදැනි. හෝ ඒ පුද්ගලයාගේ පහසුව පිණිස අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා නම් මේ වශයෙන් මෛත්‍රිය හොඳ විශේෂ. ඒක ඉන්නේ වෙනින් කම්ම වෙන්නේ මොකද ඒ පුද්ගලයාගේ ඉන්නේ ආඝාතය දුන්නේට පටන් ගන්න. ඒ නිසා සංවිතනිකායේදී බොහෝ වටන සූත්‍ර ආදාත කටුණිය සූත්‍රය කියන. ඒකට අන්තිම දක්ෂයා අවසනාක නැතුණාට පස්සේ ගෞතම තේරම් බුදු ආදරේ කාර්යපත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විනෝදාංගික දෙයකට. උන්වහන්සේට බැල හොමදන නරස්නාන බුදුගණ ගාන ඔක්කොටම බැඳගෙන ආදරේ. ආදාත විදිහට කටයුතු කරුවා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ආදාත කටුණිය සූත්‍රය කියලා. එච්චරම අපර කරුණු තියනවාද? දක්කල් වලට වඩා සතෙකුට නැති කරා. නිසා මේක මානසික විද්‍යාවේදී මේ විදිහට ඉදිරිපත් කරන්නේ යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ආවිෂේ මනුෂ්‍ය කිසි මනුෂ්‍ය ආවිෂේ ආදරය කරන දන්නේ නැත්නම් මෛත්‍රී කරන දන්නේ නැත්නම් ඒ මනුෂ්‍යයා ඉබේම දක්කල් වලට ගත්තුන්ටයි මෛත්‍රී කරන්න යෑම තුළින් එයාගේ අනුදාරුවේ යම් විදියකට මුකලයා මිනිස්සු නැතර මිනිස්සුන්ගේ මිත්‍රත්වය ලැබෙමින් මනුෂ්‍යන මිත්‍රත්වයේ පසුරෙමින් කටයුතු කරන ලෝකයේ වගේ විශේෂ අවශ්‍යතාවයක් නැතුෙන්නේ නැහැ. අර සාහජයෙන් ලැබෙච්ච මෛත්‍රියට ආහාර දෙන්න සත්‍යවත් කල්ලෝට මෛත්‍රී කරන්න ඕනේ නැහැ. කියනවා ඒක ඉතර ප්‍රකට නැහැ ජීවිතේ. මිනිස්සුන්ගේ ඒක නිසා අපි දැනගන්න ඕනේ දැස්කල් වලට ආවේ කියලා හොඳ ක්‍රමයක්. මුදල් එකතු කරන එකක් හොඳයි විනෝදාංගයක් වශයෙන් කාටවත් පිළිගෝෂයක් නැහැ. නමුත් ඊට වැඩිය මේ ප්‍රාණියක් නාම රූප දෙක එකතු වෙලා ඇදෙන මේ ප්‍රාණියාට මෛත්‍රී කරන්ද ප්‍රාණීන් අතර ඉහළම තලයේ ඉන්න මිනිස්යාට අයිතිවාසිකමක් තියෙනවා පුළුවන්කමක් තියෙනවා ඒක තමයි. ඒකත් විශේෂයි මේක. දුරු වෙන්නේ ඒ සත්‍ය විශේෂ විශේෂ පමණමයි ආඝාතයේ කියන්නේ කවදාකවත් අපිට දස්දල් පිළිබඳ ආඝාතයක් ආකාශයේ පිළිබඳ ආඝාතයක් නින්න පිළිබඳ ආඝාතයක් හදාගන්න. ආඝාතයේ වැඩි වුණාට පස්සේ නම් අපි ඒකර දින පුතු එතෙන් යාම ප්‍රාණ පරිකර දෙවියන මුදහම් වෙන දේ දමලා ගන්න ගැතිය කියනවා. ඒක පිස්සුව වැඩිකමට කරන කතාවක් මිසක් ඒකෙන් පිස්සුව සනීප වෙන්නේ නැහැ. ඒ විදිහේ ලකුණු විතරයි. ඒක ආඝාතයේ ඉතිින්නෙම තවත් ගාණීක් එක්කමයි මේන මේක නැති වෙලා ඒ ගාණී වෙදී ආඝාත ප්‍රතිවිනිය තමයි දැට එන කාරණා පච්චේතාණේ නැතිව දෙන්නේ සත්තාන මනාප භාව දර්ශන කළා. කියන සත්‍ය විශේෂයේ මනාප භාව දැක්වීම තමයි ආසන්න කාරණාවයි කියන්නේ. එනිසා අපි ජීව අජීවී කියන අවිඥානික අවිඥානික කියන වශයෙන් ලෝකේ බෙදුනට පස්සේ මෛත්‍රිය පැතරෙන්නේ මේ අවිඥානික විශ්ය. ජීවි විශ්ය. ප්‍රඥෝ වේවා දෙවියන් වේවා මිනිස්සු වේවා ඉස්ති වේවා පුරුෂ වේවා ආදී වේවා අනාදී වේවා ඉනිපාස අකාරක ධර්ම වේවා. සියලු දෙනාම විශ්ේ මේ මෛත්‍රිය පැතරෙන්න තමයි මේකදී දෙන්නන්නේ මේ අත්‍යවශ්‍යයි. ඒ නිසාම අතුවා බොහෝම සූක්ෂම සඳහන් කරලා තියෙනවා ව්‍යාපාද උත් සමාන සම්පatti. ව්‍යාපාදයේ දැඩි තරහ අනුනකන තරහ සමනය වීම තමයි මෛත්‍රී ඇතිවීමට හේතුකාරකේ නිසා අපි මේ ව්‍යාපාදයෙන් තුළ සමාජයේ හැතරෙන්නේ. ව්‍යාපාදසල කල්යන්ට හොයාගන්න වෙන දැනගෙන ගියාට පස්සේ ඉබේම තමන්ගේ මෛත්‍රී වඩන්නේ එක සම්පත්තියට ලක්ෂයක් පස්සේ නිසා මෛත්‍රී වඩන්න නම් මුලින්ම ආහාර වලදන්නේ. මුද්‍රණ ආසනය තෝරගන්නේ. තාමත් ප්‍රශීලනයකට යන්නේ කියලා කියනවා. දවසේ හොඳම වෙලාව එක සඳහා තෝරගන්නේ කියලා කියනවා. ඒක ගැටුමක් නෑ. තරහ වෙන දෙයක් නෑ. මෛත්‍රී ජීවන වැඩෙන ගැටයක් නෑ. ඒක මෛත්‍රී සම්පත්තිය. සිනෝ සම්බයනික. යම් තැනක ඒ මිනිස්යා ඒ සතා පිළිබඳ හැඟීම පහළ වෙනවා. ඒ නේ පාළුණා නම් ඒ තමයි ජීවිත විනාශය. ඉනි දෙයක් තේරුම් තේරුමක් නැතුව පොදු සත්‍ය විශේෂයි කිය තමයි මෛත්‍රිය කියලා කියන්නේ ස්නේහ සම්බන්ධය ඇති වුණා නම් බැඳීමක් ඇති වුණා නම් ගාහක ස්වරූපයක් ඇති වුණා නම් එතන මෛත්‍රිය දේශනා කරනවා. මුසාවෙන් දෙන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරන්න හදන මේ මෛත්‍රිය වා පරදිශා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරු විශේෂය යොත් සමන මේ මෛත්‍රිය යන භාවනාවේ හේතුයි. ඥාන කුලයක් මාද්දත කුලයක් වඩපත් වෙනවා මෙන්න මේ කියාද ගුණ නැති මේ කියන ලක්ෂණ ප්‍රතිපත්තාන ප්‍රකාශන නැති මෛත්‍රිය උගේ ප්‍රචලිතයි අනාගන්නත සම්පිය අතර ආගන්නත ඒකින් කියන්නේ ආනාවචර පුරකම් උන්තාවචර ඥාන ලබන්න උන්තාවචර ඥාන ලබන්න මෙන්න මේ කියාගියේ ඉතුරු ඉතුරු ප්‍රකාර විචාකාර ලක්ෂණ ඉතුරු ගංගාය තියෙන්නේ ව්‍යාපාරයේ ප්‍රවේශතාවක ඉන්නේ අමතර කිනේයක් අමතර ගැනීමක් ගායක් නැති. එන්න ඒකට මෛත්‍රී උපාවේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ සත්‍යයට ආවානම් එන්න පිළිචිලක්. සම්පති කරගත්තා. සන්තුෂ්ටි කරගත්තා. ඒක පිළිතුර මෙලෙකට යක් ඇතිව. ඒක යෝගයේ සිය සත්‍යන් વિશે එකම එක බන්ධනයකින් නැමින් අර කියාපු කායයේ සරලවම බන්ධයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ විශ්ව විද්‍යාවේ ඉස්සරහින් මේ වගේ දැන ගන්නට ඒ විශ්වයේ මේ මනස පිටපත්තේ. එන් ගෞරවක දෙවියන් පස්සේ කිසිම සැකයක් නැහැ. ඒක මුදලම පිටුවක් ඇල්ලලා කවදා රොකට් එක හදාන යන්න ඕනේ. ඒක නැත්නම් සාමාන්‍ය පිටුවක මිනිස්සුන්ට කිසිම ගාණක් ඕනාවක් නැහැ. උදේ යනවා. ඒ මිනිස්සේ ඉන්නේ මේ පොළවේ. ඒ වෙන තමයි මේ වායු සාගරයේ අපිලි තමයි ගන්න ගන්න මේ සත්‍ය වන්දනේ කියන. පොළවෙන් සාමාන්‍ය කුසලමය කරනකොට කියනවා අඟල් 6ක් 8ක් අතර ප්‍රදේශයෙන් කල්යාද ඒ රටගේ අජාතයි. මුචිගේ අජාතයි ඒක ගන්න දෙයක් කුසලමය කරලා. කුසලමය හොඳටම බින්නරෝ ගන්න දෙය ආන්නේ. පළවෙනි අඟල් 8 අඟල් 6 තමයි. ඕක තමයි ඔක්කොම ඕජාව තියෙන ඔක්කොම රසයේ තියෙන මොකද ඕක තමයි කලකි. එතන යට ගියා කන හම් වේවා ඒ කියන්නේ විශ්ු ආකාර ගන්න. එතන සාමාන්‍ය රත්න විශේෂය තියෙන්නේ මේ ලෝකේ වැඩ කරන. මේ නඩත් නම් උනන්දල වගේ යාන්තිව ගහන්න ඉඩ. පිළිය උතුරලා එක එක කරවගෙන නලිය නලිය නලිය නලිය අසුචි වල තියෙන අසුචි කන් වගේ මේ වෙනම මේ ප්‍රාණය පවතින. එන්න එතනයි නැතිලයක්. දැන් කියන්නේ ගියාම ගා පොළේ රෝගියාම අවශ්‍ය කරන්නේ. මේ තමයි අපි සාමාන්‍ය මේ ඉන්ද්‍රිය වලට කතා කරන්න පුළුවන් අපි. එනිසා මේ ප්‍රදේශය තුළ අපි ජීවත් වෙනවා නම් මතක තියාගන්න ඕනේ ඒ පරිසරයේ විශේෂයි. මිනිස්සේ වශයෙන් භාවනා කරන්නේ වශයෙන් අනිවාර්යයෙන්ම මෛත්‍රී හැඟීම අපි ළඟ තියෙනවා නම් අපි ඒකේ කාර්යක්‍රීමනාව බව දැනගන්න ඕනේ. මේකට නැත්නම් මේ මෛත්‍රියට අපේ තේරවාදයේ ආසනේ සාධ්‍යයන්ගල කියලා කල්පනා කරනවා නම් ඒකදී දෙන්නම අදෝරතයිද කියලා. මෛත්‍රිය කියන්නේ වෙලේ ගන්නේ ද්වේෂ නැතිකම්. එතනකට ද්වේෂය කියන්නේ මොකද්ද? අදෝෂය මොකද්ද කියන එක දැනගත්තත් ඒක අර මෛත්‍රිය කල්පයක්. නැත්නම් මෛත්‍රිය නැති බැත් මෛත්‍රිය විනාශ කරන්නත් දැන ගැනීම මෛත්‍රිය දැන ගැනීමට උදව්වක් උපකාරයක් කරනවා. ද්වේෂය යක්කනේ ඡන්දික. ඡන්දපරසමයි. චන්දිනවා. ඒක පෙන්නන්නේ සප්පාය කියන්නේ. ආ පාරකාරු, ඊට පාරකාරු සත්‍යයක් වගේ. ඒ ධර්ම විශේෂයෙන් ගියොත් චිත්තක්ෂණය එන්නේ කෙලින්ම යාලි ඡන්ද ගතිය පෙන්නේ. එනිසා අදෝෂයේ පෙන්නන්නේ අඡන්දික ලක්ෂණ. ඒ ඡන්දික ලක්ෂණය බහුව පැතර ලක්ෂණ. දෙලෙවිච ලක්ෂණයට දෙලෙවිච වායුවට පයින් යනවා. උපැතර වෙනවා. කුවේ නෑ ආවන්න මොනවද කරන්නේ ඉන්නේ අනිත් වගේ අසංජික ලක්ෂණය තමයි අදෝද ඒකටම කියන ලස්සන වචනයක් වෙනවා අනිරෝධයක් අනිරෝධයක් මොන්නම දෙයක් කවුරුරි කියනකොට කවදාම විරුද්ධ වෙන්නේ මේ කාලේ හිතන්නේ මොකක්ද අපි හිතනවා අපි ඉන්න පරිසරේ කවුරු කැස්සත් ඒකට විරුද්ධ වෙන සංකල්පයක් මොනවද කවුරුන්ගේ වගේ විරුද්ධ වාදනා වෙකීම ඇදී ලක්ෂණයක් එහෙම නැත්නම් දක්ෂකමක් කියලා හිතන ලෝකේ අභිවෘද්ධතාවය. අචන්දිකතාවය. මෛත්‍රිය කියන ප්‍රධාන ලක්ෂණ දෙක අද පරාජිත තත්ත්වයක් වඩපත් වෙන විශේෂයෙන්ම තරුණ ධර්මයන් අතර. වෙන වාචික සුබදකේ ආ ප්‍රතික්‍රියා කරන ගතිය තමයි අවශ්‍යලා තියෙන්නේ විවේක බුද්ධියක්. එහෙම නැත්නම් අචන්දික ගතිය අභිවෘද්ධ ලක්ෂණයක් තියා බලනකොට ඒක වෙන්නේ නැති බැරි මිනිහට වැඩි. ශායකට යනකොට මොකද වෙනව මොකද බැරි නිසා දෙවියන් ලෝක වෙනව මොකද බැරි නිසා ඊළඟ මම ඊට බලලා මොකද මේ මිනිස් ලෝකේ නිසා එන්නේ නර ආණ්ඩක උත්තරය හදාගත්ත කැමත හදාගත්ත උත්තරය මේ සර්වඥාන්ත දේනාන්ත වෙන අචන්දික ලක්ෂණ අවිරෝධ ලක්ෂණ මෙන්න මේකට මම කැමති ඉතිපැකත් කරා ඉතිරිකත් කරන්න අකන්නක ලක්ෂණය කියලා දෙවි කියන්නේ කිසියම් දෙයකට අදිශය වෙන්න එපා තමයි අදහස් වෙනවා දැන් ඒ අහුවක් අමන ඊටේ දෙකින් අරකට දෙකින් අහුවක් අමන නුඹුරේ නායකය නම් මගේ නැවි කියන අර කැනකේ පමා වුණාද අදාකට එතකොට මෛත්‍රියෙන් කෙරෙන කියන ආනිසංස ලැබීම පිළිබඳව සාහෘදයක් විශ්වාසයක් දෙන්න වෙලා දේශිකාවල වෙලා වෙන තියෙන ආනිනතර කරන්නේ නම් කියලා කියන්නේ සියලු සංඥා අකන්නද භාවය කියන්නේ නෝන්ජාකමක් කියලා හිතන්නේ නරකයි. අවිරෝධ භාවය කියලා කියන්නේ කයාවිතමක් කියලා හිතන්නේ නරකයි. අචන්දික භාවය කියලා කියන්නේ පැවිතමක් කියලා හිතන්නේ නරකයි. ඉස්ලාම හංසකමක් ජාතිය කරගන්න අපන්නක ජාතිය. සංගීතනිකය වෙන මොකටද කියනවා අපන්නක වාදී කියලා. ඒක රෝසානාන්දගේ විශේෂ ඥාන අදිශේෂය. ලැජ්ජිත කුච්චක භාවය කියන ප්‍රශ්නේ කාවුවා දැක්කම පිටපස්සට යනවා. උත්තරයක් ඉන්න පුළුවන් කියලා ප්‍රශ්න කල්පනා කරලා බලලා යන උගලෙන් අහලා කියනවා කිය ප්‍රතිස්තරණයක් කියන්නේ. ඒ හා සමාජ ජීවිතයකදී මෙහෙම කරන්න කියලා කිව්වොත් අපි නොදන්න විශේෂ නම් අනිවාර්යයෙන්ම ඒක අහිමි විශේෂය. ඒ තමයි අදෝෂේ පවතිනා වූ අචණ්ඩික ලක්ෂණය, දෝෂේ පවතිනා වූ ඡණ්ඩික ලක්ෂණය දෝෂේ. මේ ඡණ්ඩික බුද්ධයන් අනුමුණව ඡණ්ඩිකව. ඡණ්ඩිකව කියන්නේ දක්කලා ගන්නවා. කෙත් පැලෙනවා. රත පැලෙනවා. කාමතු ආවේනවා. සංයුක්තම් පාලිච්ඡන් කියලා කියන එක සංයුක්ත ලක්ෂණය අනිත් පැත්ත. ඡන්ද බලයෙන් පටන් ගත්තොත් කැලි කැලි ආවෙනවා. ඒකෙ පිටින් නැරෙන්න ඕනකම තියනවා නම් අසංදිත් වෙලා ඉන්නේ. මයිචිලන දැක්කේ හිටපුවා. විරුද්ධම හිටපුවා. අපන්නක බාය හිටපුවාම මිනිහ බලන්න. ඒ නැත්නම් කැලි තමයි ඒක වෙනවා. කැමැතිනම් ජීවිතය ජීවත් කරන කල්පනා කරනවා මේ අවශ්‍ය කරන ලකුණු අසංගිකව ගත කරනම කන්දිච්ච භාවයක් ලැබුණා. ඒ රාගයෙන් ගන්න දෝෂේ වෙනවා විෂක්කන රස එහෙම නැත්නම් අත්තනෝ නිස්සය දහන රස. මේ ද්වේෂයේ ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ තමන්ගේ පදනම පුරුෂය. විනාශ කරනවා. තමයි අත්කුසලයේ ද්වේෂයෙන් ඉස්සෙල්ලාම පිළිස්සලා දාහනය කරනයි ඒ ද්වේෂ කරන පුද්ගලයාගේ ආත්මයට අනුසුන් ගන්න ගන්න පුළුවන්. කවදාකවත් තමන්ට හානියක් කරගන්නේ නැතුව ද්වේෂයෙන් තව කෙනෙකුට හානි කරන්න බැහැ. නමුත් ද්වේෂයේ කොච්චරක් මොහය ආශ්‍රය කරනවද කියනවනම් තමන්ට වෙන හානිය ගාණක්ම නැහැ. අනිත් මිනිස්සුන්ට තමන්ගේ බලාපොරොත්තු කියලා ඒ ගමනේ අනිත් මිනිස්සුන්ගේ මයිලක් පුච්චන්න පුළුවන් නම් අපි මේ වෙලාවේදී අන්න පිටතම මයේ ලොකු සතුටක්. ඒකට තමයි කල්යක් කියලා ඒක තියෙන්නේ. ඒකට විශේෂ නිර්වෙන්දන ශක්තිය ක්‍රියාත්මක වෙනවා ශරීරයේ ප්‍රලම කරගම කියලා මේක කියන්නේ. අනු තාහනි කරන්නේ කියලා තමයි ගන්නවා තමයි. අත්තෝ නිශ්චය දාන රස. මේක ලස්සන උපමා දෙකක්. අතුවා වෙන්නනවා. තව කෙනෙකුට හානි කිරීම පිණිස ඇති තරයි. තමයි. සත්‍යච්චි යකඩ විවර කරගන්න. මම මේකෙන් ගහලා ඒ බුදුර විනාශ කරනවා කියන්නේ. ඒකෝල යකඩ කුලිය අල්ලනකොටම දෙන්න තින්ද වෙලා ඉන්නවා. එහෙම නැත්නම් කියනවා තව කෙනෙක් දූෂණය කරන, තව කෙනෙක් කෙල ගන්න, තව කෙනෙකුට මඩ ගහන්න කියලා එක අසුචි බිලක් අතර ගන්නවා. ජීවන අතීතණ යන ගන්නවා කියලා අතර ගන්නකොට පටන් අර ගන්නකොට තමන්ම තමයි කියන්නේ. එහෙම නැත්නම් කියනවා උලම් තමන් දිහාට ගලන්දී ඉස්සරහින් මනුස්සයෙක් දුවියකින් ගන්නවා. දුවියෙන් ගහුවාම ඒ දුවිය ගිහිල්ලා සමන්ගේ ආත්මය. ආනවලේ අත්මු නිශ්චය. සමන්ගේ පදනනේ ධාන රස. ඒ නිසා ඒකට කියනවා දාවග්ගිය වගේ. මෙන්න මේක පිටේල බලන්න මනුස්සයෙක් වෙන්නේ දාවග්ගිය කියන්නේ මේ අපි කියනවා මේ විශාල කැලෑ ගිනි ගන්න. රජයකටත් ඒ වළක්වන්න බෑ. යරු ගිනි කියලා කියන්නේ පුංචි ගින්නක් නම් අපිට පුළුවන් විවිධ මොහොතින් මේ ගින්න වලින් නැත්නම් ගින්න අමුදාවෙන් නැතර කරන්න. නමුත් ලාවන්‍ය කියන එක ලැබුකින් රසකටවත් දැනන නැතර. අලවන ආරසාවෙන් ප්‍රධාන බාධාව කිලෝට කාට වෙනවා. මෙන්න මේ වාගේ තමයි ඒ පුද්ගලයා එතෙන් එනකම් කොච්චර දුර ධර්ම රැස් කරගෙන හිටපු මහා වනාන්තරයක් වගේ සියල්ලට සුභසිත සාධන දෙයක් නම් ඒ හඳුන්වන්නේ අපුණා ඉන්නතර පස්සේ ඒක ඉතුරු වෙන කළු පාට උතරයි අත දෙන කෙනෙක් කියලා. බලේ රුධිර තුන ගුණ සේරම එක ද්වේෂයකින් විනාශ වෙනවා. අනිච්ච කරගෙන අපි කරන්නේ පටන් ගන්නන්නේ තම තමන් කොච්චර කෙලෙසනම් කිව්ව ලයිවින් කියන විනාශ වෙන්නදී මා අඳුතලයක් ගෙනගත්තට පස්සේ ඒක විද්‍යුත් බැරින වගේ වදිනා තමයි මේ ද්වේෂය ක්‍රියාත්මක වෙන පටන් ගන්නකට පස්සේ කුද්දලට වෙන මානිය මෙතුයි තීන්දාන් ඊපස්සේ ඊටස් කියවන්නම් මේ පසුගිය ප්‍රශ්න දෙකේ විතර ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම පුද්ගලයා කියලා. මේ සමාජ සැලසුම පෙන්නනවා සිතාමත්ම දක්ෂයි. මේ විශ්ය පිළිබඳව ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ පුද්ගලගේ කුසලකේ ජීවිතය කියලා තියෙන ද්වේෂය. ඒ සම්පූර්ණ අධිකරගත චරිත එක ද්වේෂ ලක්ෂණකින් ලෝකම දැනගන්න තරමට යනවා ඇතිලා. ඒ බෞද්ධ ජනක ආශය කර වෙනගෙන ඉස්හාරෙන් දෙවිස කම වැඩ කරනවා. ඒ දේශනා පිට වෙලාවට අර මුළු සේම හොලාගෙන යන ධර්ම වලේ නාලංගිරි කියලා කියන ගන්නේ ලැබුණක් ඇති වෙනාසේ කාටකට මහලයි. ඒ ධර්මතම අනුකලයේ ගියකට විනාශ කරනවා. මේ දේශිතයිතසිකය එදිනාදී ඒක පරිලාභීනේ තමයි ප්‍රදර්ශනය වෙන්නේ. යම්මකට තියෙන මේ 10ක් කියලා කියනවනේ ආගරි වෛර කරන තැනක ඉන්නසට ඔච්චර විවරණ. තාපත් ඉන්නේ මොනම අරමුණක් අපිට දෙන්නේ නැහැ. ද්වේෂෙ දිගින් දිගට එනවා කියලා කියන පරිහාරය. යාළුවායක් එන්න කරගන්න. ආ මේක නිවෙන්න පටන් අරගන්නවා. ඒකට ලක්ෂණ විදියකට මේ සම්මර ආචාරෝ වෙන දෙන්නවා. ඒ පුත්‍රයයි මමයි අතර මේ විදියට මොහොතක මොහොතක් දැඩි බද්ධ වෛරයක් ඇති වෙනවා. ඉතින් ඒ පුදුලා අසීමිත විදියකට වෛර කරනවා. මම ඔච්චර මෛත්‍රී කරන් කියත් මගේ මෛත්‍රී හරියන්නේ නැහැ. ඒ විදිහට මට දිගටම වෛර කරනවා වෛර කරනවා කියලා කිව්වහම ඒ මට එහෙම හිතන මට ඉන්දස්නයක් වශයෙන් ගත්තොත් දුමාකාර 10ක් එනකම් ඔච්චර කෑමක් කරක් නැහැ. ඔච්චර විවෘත ජීවයක් නැහැ. කිසිේත්ම සාන්තියක් නැහැ. නිින්දක් නැහැ. භාවනාවක් නැහැ. ආනේ වෙලාවට ඒ බුද්ධලට කල්පනා කරන්න පුළුවන් නම් එනිසාත් මම ඉන්නවනම් මම කල්පනා කරනවා නම් අපි හිතනවා මේක හිත වෙන්නේ උන්ට කලාවි යම් කිසි කුසල විපාකයේ මේ ජාම මේ කුසල විපාක වාරය. මේ කුසලයක කරන නෙවෙයි කෙලස් වල ඇති මෙහෙමයි. ඒක ආවට පස්සේ ඒ උදේට ඒක නතර කරනවා. දැන් ඒක නිසා මේක කර්මානුරූප ඉදිරියට ඒකට දැන් භාජනය වෙලා තියෙන්නේ. ඒ කර්මයේ ක්‍රියාත්මක වෙනකොට මට ඇන් වෙන කරපොත් නැහැ. හරියට කරුණියක් නෝකමකේදී ආකාරයට ගියත් ඒ කර්මයේ හේවන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මම මේ පුද්ගලයාමයි මේක කරන්නේ කියලා බලනකොට වෙන්නේ අලුතෙන් කර්ම රැස්නේ කියලා. මේ වමනා සිද්ධ වෙනවා මේ ජීවන මැද විශාල ආකාරයෙන් පටන් අර ගන්නවා ඒ නිසා මේ පරිලාභය විශේෂ ආරවට්ට කිසිම අනුසන්ධාන රැස් කරන දීර්ඝ සංකායයක් ඒ සංකාය දෙකලාව අපසල කරන්නේ මේ නැයෝක මකන්නේ සීතලක් නැහැ පිච්චෙන්නේ නැහැ උදේ පිච්චෙන වෙලාව හුත්තටම දැරලා ගන්නවා පිච්චෙනවා හොඳට කාරණා වටිනා මේක මේ මනසෙන් මට කරන්න කිසිම හේතුවක් නැතිව එහෙනම් එකයි ගන්න දෙන්නේ කර්ම එකක් කරනවා තමයි. ඒ නිසා මේ කම්මසලක ඥාන සම්මාදීච්චය කියනවා නම් අන්න අරක උක්ක සම්පූර්ණකට ප්‍රතිශතයි. ඉන්නකට අර පරිලහ සම්පූර්ණ කාලේ සෝමන ශක්තියක් ලැබෙන කම්මසලක ඥාන සම්මාදීච්චය ඒක තමයි බුදේ හේතුකාරකයි අන්ති විරේක අනුගත. ඉතින් අපි මෛත්‍රී කරනවා. කොහොමද මෛත්‍රී කරන්නේ? ඉන්නසා ඉතින් දිගට පැන පැන පාර දෙනවා. අපේ නෑ එහෙම අදහසක්. ඒක තමයි අපි හිතා ගන්න තියෙන්නේ. අන්න ගමන්ගේ පුරුදුලේ ආරම්භ වෙනකොට ඒක දැක්කම ඒකට පුරුද්ද තමයි අන්නගේ සංගය. ඒකේ හැටි දැක්කලා කිසි කිසි විදිහට අමුරාවේ අරමුණු සුරු කරගෙන සැකන්න පුළුවන්. තමයි අමුත් හරියම. ඒක දැන් අද කියලා ගන්න ඉඳලා තමයි කියන්නේ. ඒක අපි දෙවියන් තේරෙන්නේ නැහැ. ඒ කාරණාට මේ උච්චින දස ගන්න ගැතිය උච්චයි. මයි චේස් කරලා තියෙනවා ඒ වෙන තැන බාහිර වෙනවා. නිකම ධාරි කිව්වොත් අද තේරෙන් වෙනවා අරුස කර්මයක් වෙනවා. මේ නිච්ච ටික නදයි ඇතුළත කර්මයක්. ඒනතරේ ආගමක් නැහැ ධර්මයක් නැහැ ගම්මයක් දෘෂ්ටියක් නැහැ. මයි කියන්නේ නැහැ. ආගාරපත වින අඳුරන්නේ නැහැ. අන්තිමේ කනුදායක තේරෙන්නේ නැහැ. කන්දාන නෙමෙයි. ඒ නිසා කරන්නේ. කර්මයේ නිහින්ද ක්‍රියාත්මක වෙන නිසා අපි කර්මයේ ක්‍රියාත්මක වෙන බවට කම්මසලක ඥාන සමාධියක කියලා ගන්න උපකරණයක් විදිහට මෙච්චටි දෙලේ බව මුරුදු බව ඇතර ගන්න අදිනේ බහනාවක් කරගන්න. එතකොට කවුරු විද්‍ය දැනගරලේ මොනවා කටයුතු අන්තිම චේතන රැස්සේ. රැස්සේ නම් ඒකේට වැදගත්. ඒක ගන්න නැත්නම් සියලුම ආදානය කියන්නේ දැන දැන කරගන්න. ඒක කරගන්න නේද? අනිසානිය අද මේ අපිට අසාධාරණ කියලා කරන වෙලාවක කවදාහන් කියලා කවුසින් ඒ මැත්තේ මොකද කරන්නේ කරන්නේ කියලා මේකේ පරිදාහ දෝෂණීම කියන මේ ඇත්තටම ආසන කාරණාවක තේරුම් අරගන්නවා නම් ඒක තමයි ආයේ අඳුන් ගන්නවා කියන එක කියන්නේ. ඒක මේ අයෝද ලක්ෂණය මේ මේ මේ දෝෂ ලක්ෂණය පෙන්නලා තියෙන්නේ ඒ මිනිස්යාගෙන් පිටුපිට යන්නකම් හරි බලන්නේ. වහා නිකන් කරනකොට දෙයක් කරන්න බැහැ. ඒ සාමාන්‍යයෙන් කියන දෙයක් කරනවා කියන. මුදේට ඕන ගන්න එකට එකෙන් නතර වෙනවා කියන කවදා. මේක තුනකට බලන්නේ මොකද මම දැන් මේකනේ. ඒකට එහෙම නිසා ගන්නවට දෙයක් කරනවා හතරක් කරනවා. ඊළඟට මට හතරක් කරන මම අටක් කරනවා. කිසි දෙයක් නෑ. කායම කවදාකවත් වයින් වයින් සංසිඳෙන්නේ නෑ. සනාතන ධර්මයක් අවයිමයි සංසිඳෙන්නේ ඒ අවයිය තියෙන සත්පුරුෂයාගෙන් කරලා මේවා දැනගෙන තමන් වයින් ලක් වෙලා තමන් වයින් කරලා දැන් ඇති හරියට කරන දෙයක් නැහැ කියලා ඒ නතර පැත්ත දිගට යන විතරයි පුළුවන් වෙන්නේ මේ වැයෙන් වැය දිගට යන ගතිය පුළුවන් වෙන්නේ. එක ටික තමයි කියන්නේ කවදාකවත් ලක්ෂ කරනවා. කරුණ තමයි මේක ඡන්දිත ගතිය ඛණ්ඩිච්ච බාරින් ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අවස්ථාවක් ලදපාමයි. කාර්යයක් ගන්නට ඕනේ කියන්නේ මේ ගතිය ද්වේෂයේ බල. ඒ කියන්නේ සපත්‍ය හැකියාව කියනවා. ඒකම ස්වාමි විශාල භාග්‍යවතුනි කියුවා ඒක නම් කියන්නේ සාපි. ඒකම පැති පැති ඒකම දෙන්න. ඒ දෙන එකිනෙකාට හැකියීම තමයි හැපෙන්නේ නම. අවස්ථාව ලැබුණම ලැබෙන කම්ම නැනා කියන තමයි. අවස්ථාව ලැබිච්ච ගමන් කරන දේ ධර්ම විශ්ව වෙනවා ධර්මම අදි වීම කරනවා. අන්නේ වගේ අපි කියනවා යම් කෙනෙකුට ලක්ෂණ කාශෝ අවස්ථාව ලැබිච්ච ගමන් ප්‍රතික්‍රියා කරන්නේ අපි තේරුම් ගන්නවා අපි ද්වේෂයේ පූර්ණ සාධකත්වයට පත් වෙනවා. ඒක කිසිම කාරණයක් නැති සම්පූර්ණ කෙලෙස් වලට යට වෙලා කියන එක. ඒ නිසා දෝෂ ලක්ෂණේ, අදෝෂ ලක්ෂණේ, අයිති ලක්ෂණය මේ සියලුම ක්‍රියාත්මක වෙන්නේ අපි මේවා පිළිබඳ කලින් පොඩ්ඩක් දැනගෙන ඉන්න එක. ඒක හදේතුම නාගලන්ලා පොඩ්ඩක් දැල් දැක කඩලා ලස්සනට කොණ්ඩයක් නැගලා දුන්නා වගේ මෙන්න මෛත්‍රී, මෙන්න අදෝෂේ, මෙන්න දෝෂේ කියලා දැනුවාම උදේ ඉඳලා හැන්දෑව වෙනකම් කොච්චර නම් අවස්ථාවල් එනවද? එමන්ලට දරා කියා ගන්න බැරි අවස්ථාවල් වෙනවා මෛත්‍රියේ ද්වේෂය. මේ දරා කියා ගන්න පුළුවන් අවස්ථාවල ටිකෙන් ටික ටිකෙන් ටික දුරු කිරීම තමයි අපි මෛත්‍රිය ධ්‍යාන භාවනාව පිළිවෙල පාවසර භාවනාව පිළිවෙල කරන්නේ. ඒක කරනකොට මෛත්‍රී භාවනාව වශයෙන් කරනකොට ඒකට මේ මූල ධර්ම විස්තර කරලා වගේම වෙලාවක් අවශ්‍ය වෙනවා භාවනා ක්‍රමයේ දැන් සම්මත භාවනාව වශයෙන් මෛත්‍රී කරන්නේ. මම ඒකෙච්චරම උනන්දු කරවන්න කතා කරනවා නේද? වෛශික භාවයේ පිණිස කර්ම ඉදිරිපත් කරනවා. දැන් කරන්නේ නැත්නම් ඒක වාසිය ගන්න කමන්නේ. විපස්සනා කරන කල්ලි තමයි විපස්සනා දිගේ යන්නේ. එතකොට සතියේ කුල වෙලා දෙවිච්ච භාවයේ. එනි කියන සත්‍ය භාවයේ එනකොට මෛත්‍රී පුතේ හිතේ. මෛත්‍රී භාවනාව කරන වෙලාවේදී අපිට තියෙනවා මෛත්‍රී කලේ යුද්ධ දෙකක් තියෙනවා නොකලේ යුද්ධ දෙකක්. ඒක ඇති ගන්නවා. මෛත්‍රී නොකලට පුදුරන්නේ මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්නතර අවදාපත් එක යාවේ. නොකලට පුදුරේ කවුද? අත්‍යවශ්‍ය පුදුරන්නේ මෛත්‍රී කරන්නේ. ඒ මාගේ පාදමේ කියන්නේ. අත්‍යප්‍රිය සහයයට මෛත්‍රී කරන්න එපයි. මධ්‍යස්ථ පුදුරේ මෛත්‍රී කරන්න එපයි. ලයින් පුදුරේ මෛත්‍රී කරන්න එපයි. දන්නවා කාර්යයක් කරනකොට මරයක් දැක්කා ඒ මලේ ගල්මල්ල ගැවුවොත් තමයි කල්මක් අපිට ගන්න පුළුවන්. යටේ ගැවුවොත් කවදාකවත් නෑ. ගලින් ගලට ගන්න කොටත් මලේ බලලා ඒ වගේ තමයි මයිචින් පත ගන්න නම් ඉස්ලාම් ධර්මයක් ඇති කරගන්න නම් අපි පරිදි පුද්ගලය ඒ වගේම අතිප්‍රිය සායය මච්ඡත්ත පුද්ගලය නීති පුද්ගලය ගන්න. ඒ වගේම මයිචි ඇති මයිචි කරලා දෙකයි කියලා කියන දේශන් විසින් ඉස්ත්‍රියට ඉස්ත්‍රි විසින් දෙවිසාරයි කියලා කියනවා. ඊළඟට මේ මෛත්‍රී කලේ යුත්තේ සත්‍ය විශේෂය. ඒ සත්‍ය විශේෂයේ ලේසිම තැන තමයි තමන්ගේ ආත්මයට තමන් තාමක පිළිලා තමන සත්‍යන්නට නියෝජිතෙක් නිසා ඉස්සල්ලාම තමන්ට මෛත්‍රී කරගන්න. තමන්ට මෛත්‍රී කරගන්නකොට ඒ ඒ බුද්ධයාගේ චරිත ලක්ෂණ හතරක් තියෙන නිසා පද හතරක් අර්ථ හතරකින් මේ මෛත්‍රී බක. අවීරෝ හෝමි අධ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන වරියා අද ඒ ඕන කියලා කියන්නේ අද ඒ තමයි. යයි නොවේවා. නම් ගයි නැති එක්කේ. අභ්‍යාපජ්ජෝ හෝමි මන්ද ව්‍යාපාද කායික ව්‍යාපාද නැති එක්කේ. අනිංගෝ හෝමි මන්ද මානසික ව්‍යාපාද ඒ කියන්නේ ජීවන වාදයක මේ දෝෂමෝ නැති වේවා. සුඛී අත්තානම් පරිහරාමේ ලැබුණා වූ ආත්මය මිනිසුන්ගේ පරිහරණය කරමු. මේන මේ විදිහට භාවනා කරලා මේ සුදුසු පරි හතරම කරේ එකක් කරගන්නවා. ඒ කොහොමද කරන්නේ? මෙලෙක් භාවය වැඩි වෙන, මිත්‍රත්වය වැඩි වෙන, මුදු භාවය වැඩි වෙන අදී තමයි අපි පාවිච්චි කරන්නේ. මේක චරිත ලක්ෂණ කියලා හිතේ. ආන්නේ කරලා කරලා කරලා කරලා තමන් හරියට කිරි වාදනයක් උතුරන උතුරන ඉන්න ඒක පෙනලාගෙන ඇවිල්ලා උතුරාගෙන යන ඇති. නැත්නම් බක්තියක් උතුරාගෙන යන ඇති. තමන් ආත්මසිම මුරුදු වුණාට පස්සේ මේක වුණාට පස්සේ තරහා ගන්න බැරි තරමට මෛත්‍රිය ඇති වුණාට පස්සේ තමයි ගරු භාවන්නේ ගුරුවරයෙකුට දෙවැන්නේ කරේ භාවනාමයි මෛත්‍රීපතෝ. අර පළවෙනි වශයෙන් තමයි මෛත්‍රී කරන තාක කවදාකවත් මෛත්‍රීට උපචාර මට්ටම් ගන්න. මෛත්‍රී වල තේරුම් ගන්න පුළුවන් උපචාර මට්ටම් ගන්න. යම් වෙලාවකදී උතුලාගේ එන දේම නැරගෙන අනුකලේ පතුර නැත්නම් තමන්ගේ දරු භාවනීය සමලිකෝ ගුණයට පතුරනකොට තමයි ඒක අර්ථනා සමාධියකට පත් වෙන පුළුවන්. ඊට පස්සේ අර්ථනා සමාධියක් ඇති කරගෙන අනිත් ප්‍රියෝගයන්ට තමයි යෝජනාව කියන්නේ. සත්පුරුෂ මණ්ඩල විෂය අරගෙන ඒ විෂය හොඳට ජීවන්තව කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන් මේ ලෝක වැඩි හරියක් ඉන්න මධ්‍යස්ථ බුද්ධයන් කෙරෙමයි කරන්නේ. ඒ ඔක්කොගෙම හිත ශක්තිමත් වුණාට පස්සේ තමයි වෛරී බුද්ධයන් විෂය කියන්නේ. එමයිති වෛරී බුද්ධයන් විෂය යනකොට මයිති දුර වෙන නම් බාධා වෙනවනේ අපි නැවත නැවතත් තමන්ට මෛත්‍රී කරගන්නවා ගුරුවරයා මෛත්‍රී කරනවා හිත ඇතන මෛත්‍රී කරනවා ආදී වශයෙන් පහසු වෙන හිත පුළුවන් නම් තමයි අර හතරටම ඒක නිසා අපි සාමාන්‍ය කරන්නේ මෛත්‍රී ප්‍රථම උපචාර අපනා සමාධිය කරනවා ප්‍රථම ධ්‍යානෙ කරනවා ද්විතිය ධ්‍යානෙ තෘතිය ධ්‍යානෙ වගේ යන්න පුළුවන් කෙලවරකට සතුට ණය ගත්තාම සුඛියක් යනවා පංචක ණය ගත්තාම සතුටක් යනවා ඉතින් මේ ඉන්න තමයි මේ ක්‍රිය පුද්ගල මච්ඡත් පුද්ගල වේදී පුද්ගලයන් විශේෂ පසුවක් යම් වෙලාවක ඒ ධ්‍යාන වලින් ඉහළටම ගිහිලා ඒ බුද්ධලයා සමන්ට ප්‍රිය බුද්ධලයාට මධ්‍යස්ථ බුද්ධලයාට වැඩි බුද්ධලයාට සමාහාරයි පයිචේ ගන්න පුළුවන් නම් ඒකදී කියනවා සීමා සම්බේධය සිතුන. ඒ සත්‍ය විශේෂ සමාන්තරකට පත් වෙනවා. ඒ සීමා සම්බේධය කරාට පස්සේ ඒ බුද්ධලයාට පුළුවන් වෙනවා මේ මෛත්‍රී සෙල්ලම් කරන්න. පීඩා ගන්න පුළුවන් කටයුත්තක් වෙනවා. මොකද්ද පීඩා කියන්නේ? විකූර්ණය. හරියට කෂයක් හදලා හොඳට අදින කියන බල ඉස්සරහට අතලවන කරදර එහාට ගහමු මෙහාට ගහමු සද්ද කරගෙන යන්න පුළුවන් කටයුත්තක්. ආනේ විදිහටමයි චිත්‍ය ධ්‍යානෙම කිහිල ඒකේ සීමා සම්බේධය වලින් සියලු සත්‍යයන් විසින් සමාන කරලා පස්සේ අර පද හතරට ඊට පස්සේ ඕදිශෝ වගේ අනෝදිශෝ වගේ අනෝදිශෝ කියන්නේ තේරුම දෙන්නට උදේසා නොවි සබ්බේ දත්ත සබ්බේ පාන සබ්බේ කුස සබ්බේ අත්භාව කරියා ගන්නවා වගේ සියලුම සත්‍යය කොටස් කරන්නේ නැතුව අනුදේශ වශයෙන් කරනවා ඊට පස්සේ ඉච්ඡි කුස ආර්ය අනාර්ය විනිපාතික දේව බ්‍රහ්ම වශයෙන් උදේශා කරනවා එතකොට අනුදේශ වශයෙන් ක්‍රම පහකට යනවා යෝජිෂෝ වශයෙන් ක්‍රම හතකට යනවා එතකොට යෝජිෂෝ අනුජිෂේ සමත සමල දුරස්ථාකාරයකට මේ කරගත්ත මෛත්‍රී වීර්යයෙන් දතුරු. ඉස්තින් කෙරේ මෛත්‍රී කරලා ඒ සමාන වේලකින් පුරුෂයන් කෙරේ. පුරුෂයන් කෙරේ කරලා ආර්ය පුජලයන් කෙරේ. අනාර්ය පුජලයන් කෙරේ. ආදි වශයෙන් දේව බ්‍රහ්ම ගිනිපාත වශයෙන් යනකොට වීර්යය යනකොට යනකොට යනකොට ඒ එක එකක් තේ අවේරෝපණය කළ එක රටකට. අධ්‍යාපනයේ රෝහලේ එක රටකට. අනිවාර්යයෙන්ම නවාරක්. සුඛිය තනන් පරිහරණය කරලා 40 ආකාරයකට මේ අරගත්ත මෛත්‍රියම දෙක වෙලා තුන්ද කරගෙන කුඩු කරගෙන පාවිච්චි කරනවා. ඒ විදිහට 46 තමයි එක විනාඩියකට වැඩි නැත්නම් විනාඩි දෙක තුනක් ඇතුළත සීඝ්‍ර යන ගමන් ඒ මෛත්‍රිය කැඩෙන්නේ නැතුණක් උනාට පස්සේ පෙරදිග දිශාව ධර්ම දිශාව, රටේ දිශාව, උතුරු දිශාව. පෙරදිග අනු දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, රටේ අනු දිශාව උතුමන් දිශාවසේ වැටේ අට දිශාවයි මෙතනයි යටයි උපරිම හෙක්ටිමාලේ දස දිශාවට කරන හාර්ජය 80ක් ඒ හාර්ජය 80කට පටන් ගන්නකොට දිශා වශයෙන් කරන්නේ නැතුව කරපු අකලසක පුරුෂයන් 520ක් කරනකොට මෛත්‍රීපත් ඒක දෙවල විතරයි පුළුවන් ඒකට කව කෙනෙකුට මෛත්‍රී කරන්න නැත්නම් යොමු කරලා එල්ල කරලා ප්‍රචාර කාලය කරනවා වගේ එල්ල කළා මෛත්‍රී කරන්න පුළුවන් ඉන්නේ ඒ වගේ ආදිම දෙයක් අසවස් ඒක ඇත්තටම මේ මූලිකමයි සංකල්පය. සත්‍යාන හිතාකාය ලක්ෂණ හිතාකාය ලක්ෂණ කියන දැකගත්තට පස්සේ ඉච්ඡාම අරගන්න දකින්න පරිසරේ වා හේතු සාධක තියෙන. මේක දැක්කත් නෙවෙයි. ඒක කරපු කෙනෙක් ඉන්නවා නම් ඒක බහන්නේ නැත්නම් එක්කෙනෙක්. රටකට එකෙක්. ගමකට එකෙක්. සමිතියකට එකෙක්. ඒ මොකද ඒක අහිත වාහනයකදීම සංරක්ෂණය කරනවා. එච්චර කායික දුක්දල ගහුවේ ඒක කරගන්න. හැසිරෙන්න නැතුව තේරෙන්නේ නැහැ වාහනේ යන දැක්කේ බලපෑම. ඒ තරම් මේකේ මෙසස් පේෂන් ඒ හරියට කියනවා මේ ගල්වල පාර කරන ජරකට ගායන්නේ කරකරත් ඒකද එමන්සේ මේ මැදින් රටර කරලා ඒකට එන්නුම් දෙන්න. සිංහලෙන් කරලා කරලා ජරකට ගත්තේ නැහැ. පොරේ මතක සංකල්පතු යන්න පුළුවන් ගැටේ නිසා සීලේ හේතුන එක පුද්ගලයෙක් ඉන්නවනම් පරිසරයේම සම්බන්ධ කරලා යන්න. ඒකයි දැන් කියන්නේ මේ විශ්වයට ගන්න මයි මයිමක් කියන්නේ. ඉතින් ඔච්චර ඉන්න. අන්නාහතල් බැතිනි වෙන දුක්ඛ සාහනේ බුද්ධ කියන නම කියනට එන්නේ අනිවාර්ය බෞද්ධයෙක් වෙනකලත් අනිත් මේ සෙල්ලුම් කරනවා. මොකද මේ මිනිස්සුලා රැසියක් කියනවා. ඒකලා රැසියක් කියනවා. ඊට නැතුව කුරුකන් මත වෙලාවට මම ඊළඟටම මම දිහා ලගල තියෙන මම රෝවන් වෙලා තියෙන කිය කොහොමද ඉති අඬෝ ගෙනුනා හිතායි ඉතු ආන්දරෝනවා හිතා ඉති ගන්නවා හිතා ඒක නිසා අපිට විහිදා ගන්න තියෙන්නේ අපි මේ යන ගමන ආධ්‍යාත්මික ගමනේ විහිදා ගන්න තියෙන හොඳ අඳුමක් තමයි මේ කියන්නේ ඒක උදේට කාරණා වශයෙන් කියනවා හැබැයි භාවනා යම් දෙයක් දෙකම කරනකොට උදේට සම්පත්‍ය වෙනත් වෙනකොට මේ ගැතිය තමයි වැඩේ එහෙම ගන්න හරි ලේසි මෛත්‍රියෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. මෛත්‍රිය ධ්‍යානෙ විපස්සනා කරන්න පුළුවන්. මේ තුනට ඒකපාරට වෙනකොට මේ දෙක කුඩාගාරක ප්‍රුණික තුනා වගේ සත්‍ය කියන ගුණය කරන්නේ ඒකෝදී. දෙකෙනි ඉන්සාගාටි ඒකමන කාලයක් ගත මේ සමදපැත්තෙන් මෛත්‍රිය දාලා කරුණු දැන් නම් කොටස් ඉන්නේ නැති මම හිතනවා ආදාන මාස බල ගහන ගන්නේ සුමයි කිය. අපි බලමු මේ සම්පූර්ණ මේ ලැට්ට වගේ කොහොමද සතිය සම්පජන්ණිය ඇති වෙන්නේ. සුදු දුචාදී වශයෙන් අනකත් ඒ ආධ්‍යාත්මික අවශ්‍යම දිනුද ඇත්තලේ දීතු උපකරණ. ජීවිතකින් කරනකොට මේ සම්පූර්ණ ජීවිතයක් කියන්නේ. ඒ නිසා මන්ද ඉතිසලා මරුවන අපිට කියන්නේ මේ අනිවාර්යයෙන්ම අපි යන ගමනට අවශ්‍ය සම්මිංජනය කරගෙන යන කෙනෙකුට ඒක ධෛර්යයක් හදලා වුණා කවදාකවත් ඒ ඇති කරගත්තේ යොමුතුම තමයි ඊයන්නම් ආර්ධ්‍යානින් වගේ කවදා කරන්න ජීවනය අනිවාර්යයෙන්ම සද්ධාදී ගුණ කියන හේතන යම චෛතසික දෙකම තුනම කරනවා නිසා ඒ කාන්ත මාත්‍රකෝෂයේ පිණිස අනුගේ හිත සෝතිත අධ්‍යාශ කාරණාවක් වෙනවා කියන මතක් කරමින් අදට මේ ධර්ම දේශනාව ඉදිරියට කරනවා ආනිගොන්වත්තා ජීවානාගාමිතා පුඤ්ඤං ධම්මනෝ වික්ඛා ජනරක්ඛන්වා ආහාරතා ජොම්මතා ජීවානාගාමිතා පුඤ්ඤං ධම්මනෝ වික්ඛා ජනරක්ඛන්වා ආහාරතා ජොම්මතා ජීවානාගාමිතා පුඤ්ඤං කං අනුමෝදිතා සියං රක්ඛන්තු සාරං ඉදං ගෝණාදීනං මොදිතා ඉදං ගෝණාදීනං මොදිතා ඉදං ගෝණාදීනං මොදිතා Thank you.